නමු බුද්ධාය තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම සුපුරුදු විදිහටම අද දවසේදීත් අපි මුණ ගැහෙනවා හමු වෙනවා ධම්සරණී සදහම් පිළිසඳරු තුලින් ඔබට මතක ඇති පසුගිය සතියේ දිනයකත් අපි කතා කරපු මාතෘකාව ටිකක් අපි හැම කෙනෙක්ම සෑහෙන හොඳට අධ්‍යයනය කළ යුතු කාරණාවක් ඒ අනුව අපේ ධර්ම මාර්ගයේ පුරුදු පුහුණු කර ගැනීම තුළින් තමයි අපේ ජීවිතය වෙනස් කරගන්නට ඇවැසි කාරණාවන් ඔබට අපි ළඟා කරේ සමීප කරේ ඉතින් අදත් සූදානම් නම් එවැනිම ධර්ම කාරණාවක් පිළිබඳව කතා බහ කරන්නට කාන්තා අපි හැම කෙනෙකුටම අපේ ජීවිතය ගත කරනකොට ඒ වැදගත් වෙන ධර්ම කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරන්නට අද දවසේදීත් අපි සෝදානමින් ඉන්නවා. දිනේ සඳහා බොහොම ගෞරවයෙන් අද දවසේදීත් අපි පාදාභිවන්දනයෙන් අපේ පින්වත් මෑණියන් වහන්සේව මේ ස්ථානයේ වැඩම කොට සිටිනවා. අපි බොහොම පාදාභිවන්දනයෙන් අද දවසේදීත් ඔබ වහන්සේව මේ ස්ථානයට පිළිගන්නවා. නමෝ බුද්ධාය අවසරයි පින්වත් මෑණියන් වහන්සේ. දැන් මේ ජීවිතය තුළ අපි පින්වත් මෑණන් වහන්ස කතා බහ කරා පසුගිය සති ගණනාව පුරාවටම සහිත පෙර වැඩසටහන්වලදීත් අපි කතා බහ කරා මේ සාමාන්‍යදී කාන්තාවක් විදිහට අපිට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවද ගැටලු මොනවද ඒ තුලින් අපි හොයාගන්න ඕන විසඳුම් මොනවද මේ ආදී වූ කාරණාවන් පිළිබඳව. නමුත් ඇත්තටම අපි හැම කෙනෙක්ගේම මුඛ්‍ය පරමාර්ථය එහෙම නැත්නම් මූලික පරමාර්ථය මේ හැම එකකම තියෙන ධර්මයෙන් සොයා යාම. ධර්මයේ පිහිට පිලි නිස්සරණ ලබන්නට නම් අපි මේ ධර්මයේ තුල ධර්ම මාර්ගයේ තුල ගමන් කළ යුතු වෙනවා. ඒ නිසාවෙන් අපි හිතුවා මේ කාරණාවන් පිළිබඳවත් ඔබේ ජීවිතවලට සමීප කරන්නට ඕනේ කියලා හිමින් හිමින් අපි යන මේ ගමන තුළ මේ ධර්මීය පිළිබඳව නිසි අවබෝධයකින් කටයුතු කිරීමම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසාවෙන් අපි මේ කාරණාව පිළිබඳව අද දවසේ කතා බහ කරනවා. ඒ තමයි ධර්මීය සොයා යාම. ඔබත් එහෙම ධර්මීය සොයාගෙන යන කෙනෙක් නම් අද මොහොතක් නැවතිලා අපිත් එක්ක මේ සාකච්ඡාව එහෙම නැත්නම් මේ පිළිසඳර ඔබත් නරඹන්න කියලා ආරාධනා කරනවා. මොකද එහෙම ධර්මයේ හොයාගෙන යන අයට අපි ධර්මයේ පිළිබඳව කියා දෙන්නට තමයි අද දවසේදී සූදානමින් ඉන්නේ. පිනත් මැනින් වහන්සේ මුලින්ම මේ කතාබහ අපි ආරම්භ කරමු. ඇත්තටම ජීවිතයකට මේ ධර්මය සොයා යාම කියන කාරණාව අපි සිද්ධ කළ යුත්තේ ඇයි කියන තැන ඉඳලම අවසරයි. පරම පූජනීය කල්යාණ මිත්‍ර මාගේ පින්වත් ගුරු දේවයන් වහන්සේට මාගේ ගෞරව ආදර නමස්කාරය වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඇත්තටම ටෙරේෂා ජීවිතයකට ධර්මය සොයා යා යුත්තේ ඇයි? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ටෙරේෂා ධම්මෝසද සමන් නැත්ති ඒතම් පිවත බික්කව. ධර්මයේ තරම් ඖෂධයක් මේ ලෝකේ තවත් නැහැ. පින්වත් මහණෙනි ඒ පානය කරන්න කියලා. එහෙනම් ධර්මය කියන්නේ ඖෂධයක්. ඖෂධයක් අවශ්‍ය වෙන්නේ රෝගී වෙච්ච කෙනෙකුට. තිරේෂා භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයටපත් වෙලා මුල්ම සතියේ බෝධි මූලයේ වැඩේ ඉඳලා පළවෙනි සතිය ගෙවුනට පස්සේ භාග්‍යතුන් වහන්සේ බුද්ධ වෙසින් ලෝකෙ දිහා බැලුවා. භාග්‍යතුන් වහන්සේ බුදු වෙසින් ලෝකෙ දිහා බලනකොට භාග්‍යතුන් වහන්සේ දැක්කා අනේක දුක් දුම්නස් වලින් අනේක කායික මානසික දුක් පීඩා වලින් අනේක දැවිනි තැවිනි වලින් පීඩා විඳින සත්වයන් ඒ දුක් පීඩා විඳින්නේ මොන වගේන්ද රාගයෙන් උපන් දුක් පීඩා විඳිනවා ද්වේෂයෙන් උපන් දුක් පීඩා විඳිනවා මෝහයෙන් උපන් දුක් පීඩා විඳිනවා මේ රාග ද්වේෂ මෝහ මුල් වෙච්ච කායික දුක් මානසික දුක් අනන්ත අප්‍රමාණව විඳ විඳ ඉන්න ලෝක සත්‍යය තමයි භාග්‍යවතුන් හසේ දැක්කේ ඒතර භාග්‍යතුන් වහන්සේ දැක්කා මේ ලෝක සත්‍ය ආසයි සැපේට. කොච්චර සැපේ ආස කරත් මේ තියෙන රාග ద్వේෂ මෝහ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන තුරාවට එයාගේ ජීවිතයට ආස කරන සැපේ හම්බ වෙන්නේ නැහැ. මේකෙන් කියන්නේ හිටිට ජීවිතයක සැපයක් නැහැ කියලා. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් කාලා බීලා ඇඳලා පැනඳලා ඉන්න සැපයක් තියෙනව නැත්තේ නෑ. හැබැයි හැම සැපයකම වෙනස් වීමක් තියෙනවා. භාග්‍යතුන්ස් දේශනා කරන මේ ලෝක සත්‍යය හිතාගෙන ඉන්නේ යම්කිසි දෙයක් ස්ථිරයි කියලා නම් සැපයි කියලා නම් නිට්ටයයි කියලා නම් කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියලා නම් හැබැයි මේ ලෝකේ තියෙන සැබෑම ධර්මතාවය තමයි වෙනස් වෙනවා හැම දෙයක්ම Tamanට ඕන විදිහට පවත්වන්න බෑ දැන් සාමාන්‍ය ගෙයක් දොරක් ගත්තත් සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයක් ගත්තත් Tamanගේ ජීවිතේ ලෙඩ නොවී තියාගන්න හැම මාසයි මොකද ලෙඩ නොවීම තුළ නිරෝගී බව තුළ සැපයක් තියෙනවා. ඊළඟට වයසට යන්නේ නැතුව ඉන්න ආසයි. තරුණකමින් ලස්සනට ඇඟේපතේ හයි ඇතුව තමන්ගේ කටයුතු තමන් කරගෙන එක තැන වැටෙන්නේ නැතුව තවත් කෙනෙක්ගේ හවුහරණක් පතන්නේ නැතුව මේ සවිශක්තිමත් ජීවිතයට එයා හැමදාම ඉඳ ආසයි තරුණකමට ආසයි හැබැයි ඒක ලැබෙන්නේ නැහැ ජීවිතේ ඊළඟට කායිකව ලෙඩ නොවී ඉඳ ආසයි. මානසිකව දුක් පීඩා නොවිඳ ඉඳ ආසයි. ඒතර මේ හැම ඉනට තමන් ආදරය කරන දූ දරුවෝ තමන්ගේ ස්වාමියා බිරිඳ ගෙවල් දොරවල් වතු පිටි මේ දේවල් එක්ක එයා ඒ ගොඩනගාගත ලෝකයේ තුල ඒ සැපය විඳ විඳ ජීවිතාන්තය දක්වාම ඉඳ ආසයි. ඒක තමයි ලෝකයා පතන්නේ. හැබැයි කවදාවත් ඒක මේ ලෝකයට ලැබෙන්නේ නැහැ. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක සත්‍යය මේ දුක නොලබා ඉන්න කොච්චර ආස කරත් ආස කර කර එයා පතන එයා ඉපදීම. හොඳට බලන්න තිරේෂ දැන් සාමාන්‍යයෙන් දුකක් කරදරයක් ජීවිතේට ආපුවම ඒක කියාගෙන ඉන කෙනා කියන්නේ මම මැරුණා නම් මේ ප්‍රශ්නේ මට නෑ. ඊට පස්සේ හිතනවා මම මැරිලා මම මැරුණට පස්සේ මේ ප්‍රශ්න වලින් මිදිච්ච ජීවිතය මට ආයි ලැබෙනවා. එහෙම. නමුත් ධර්මයේ තේරුම් ගත්ත කෙනා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ශාස්ත්‍රය තුන් ලෝකාග්‍රණ මහා කාරුණික භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා උපන් සත්‍යයට වයසට යෑමෙන් ගැලවෙන්න බෑ උපන් සත්‍යයට ලෙඩවීමෙන් ගැලවෙන්න බෑ උපන් සත්‍යයට ප්‍රිය අයගෙන් වෙන්වීමෙන් ගැලවෙන්න බෑ උපන් සත්වයාට අප්‍රිය අය සමග එක්වීමේ දුකෙන් ගැලවෙන්න බෑ. උපන් සත්වයා ආසයි ලෙඩ නොවී ඉන්න, වයසට නොයා ඉන්න, ප්‍රිය අයගෙන් වෙන් නොවී ඉන්න, අප්‍රිය අය සමග එක් නොවී ඉන්න කවදාවත් ලබන්න බෑ. භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා මේ කියන දුක් දුම්නසරෙන් ලෝක සත්වයාට මිදෙන්නයි ධර්මයක් අවශ්‍ය වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ශෝක පරිදේව වලින් ඉක්මවා යෑම පිණිස කායික මානසික දුක් දුම්නස් සංසිඳීම පිණිස ඊළඟට ජීවිතයේ සැබෑ ශාන්තිය උදා කර ගැනීම පිණිස ඒ ලෝක සත්වයට තියෙන ඒකායන මාර්ගය තමයි මේ නිවන් මාර්ගය. මේ මාර්ගයේ ගමන් කිරීමෙන් විතරයි සැපය ජීවිතයට ලැබෙන්නේ. එමනම් ටිරේෂා ජීවිතයකට ධර්මයක් හොයාගෙන යන්න ඕනේ. తాවකාලික සැපයක් පතාගෙන නෙමෙයි. ඒ කියන්නේ අපිට මුදලෙන් පිරිමහ ගන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි වයසට යෑම මුදලින් පිරිමහන්න බෑ. එහෙම. ධනිය තියෙන්න පුළුවන්, උගත්කම් තියෙන්න පුළුවන්, බලය තියෙන්න පුළුවන්. හැබැයි ලෙඩ වෙනකොට ඒක ඒකෙන් පිරිමහන්න බෑ. වයසට ගිහිල්ලා තමන්ගේ ජීවිතය අන්ත අසරණ වෙනකොට තමන්ගේ උගත්කමින්, ධනයෙන්, බලයෙන් ලබන සැපයෙන් ඒක පිරිමහ ගන්න බෑ. ඒ බැරි දේ කරලා දෙන්නේ ධර්මයෙන්. ඒ සනාතනික දුකක් වෙච්ච තමන්ගේ ජීවිතයේ පීඩාවට පත් කරන හොයාගෙන හොයාගෙන යන විසඳුමින් తాවකාලික පිහිටක් ලැබිලා ආයමත් දුකට වැටෙන ඉරණමෙන් අත් මිදෙන්නටයි කෙනෙක් ධර්මය සොයාගෙන ආ යුත්තේ. අපි ලෝකයේ තුල සැපයි කියලා අල්ලගත්ත යමක් වේද ඒ තුලින් දුකම තමයි අපිට හටගන්නේ. ඉතින් ඒ නිසා ඒ ස්වභාවය තේරුම්ගෙන මේ වෙනස් වෙන ස්වභාවයත් එක්ක මේ ලෝකයේ තුල මේ වෙනස්කමට මුහුණ දෙමින් හරියාකාරව කටයුතු කිරීම තමයි වැදගත් වන්නේ. පින්න නැනස දැන් මේ විදිහට කෙනෙක් ධර්මය හොයාගෙන යනවනම් එහෙම කෙනෙක් ලක්ෂණ විදිහට ධර්මය තුල මොන වගේ දේවල්ද දකින්න ඕන? ඩිරේෂා ඇත්තටම ධර්මයක් කියලා ජීවිතයේ යථාර්ථයක් පිණිස දේශනා කරපු ධහම වදාළේ භාග්‍යතුන් වහන්සේ. ඒක ලෝකයේ අවිවාදයෙන් පිළිගන්න පුළුවන් සත්‍යයක්. ඒතර භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන එක්තරා අවස්ථාවක ගෞතමී තෙරණින් වහන්සේට හොයාගෙන යන ධර්මයේ තිබිය යුතු ලක්ෂණය මොකද්ද? මේ ලක්ෂණ නැත්තම් තේරුම් ගන්න මේක ධර්මයක් නෙමෙයි, වෙනයක් නෙමෙයි, ශාස්ත්‍රීය ශාසනයක් නෙමෙයි කියලා. භාග්‍යවතුන්සේ වදාලා යම් ධර්මයක් කියලා යමක් තමන් අහනවා නම් ඒ අහන දේ තුල තියෙන රාගය උපද්දවන දෙයක් නම් ඒකේ විරාගය ගෑවිලා නැත්තම් තේරුම් ගන්න ඒක ධර්මයේ නෙමෙයි විනය නෙමෙයි ශාස්ත්‍ර ශාස්ත්‍රය නෙමෙයි ඊළඟට හොයාගෙන යන දේ කෙලෙස් වලට බැඳි බැඳි යන දෙයක් නම් තියෙන්නේ එයාගේ ජීවිතේ රාගය, දේශය, එකට එක්කිරීම, පරිගැනීම මේ වගේ අකුසල් පෝෂණය කරන දෙයක් නම් තමන් අහන්නේ නූපන් අකුසල් උපදවන උපන් අකුසල් වැඩි දියුණු කරන දෙයක් නම් තමන් අහන්නේ සංසිඳීම නැති කරන දෙයක් නම් අහන්නේ තේරුම් ගන්න ඒක ධර්මයක් නෙමෙයි විනයක් නෙමෙයි ශාස්ත්‍ර ශාසනයක් නෙමෙයි ඊළඟට හුදකලාවේ බණ භාවනා කරගෙන විවේකයෙන් වාසය කරන එක සතිපට්ඨානෙ වැඩිම ගැන ඊළඟට සසර කලකිරීම ගැන ඊළඟට ලද දේෙන් සතුට වීම ගැන හුදකලා විවේකය ගැන නෙමෙයි නම් ඒ ධර්මයේ කියවෙන්නේ භාග්‍යතුන් වහන්සේ වදාලා ගෞතමිය තේරුම් ගන්න ඕක ධර්මියක් නෙමෙයි විනයක් නෙමෙයි ශාස්ත්‍ර ශාසනයක් නෙමෙයි කියන. එතකොට ඊටේශ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරේ කෙලෙස් සංසිඳ වීම පිණිස. බුද්ධෝසෝ භගවා බෝධය ධම්මං දේසේති. ජීවිතය අවබෝධ කරපු ශාස්ත්‍රඥ වහන්සේ ලෝක සත්‍යයට ධර්මයේ දේශනා කරේ ජීවිත අවබෝධය පිණිස. සන්තෝෂෝ භගවා සමතය ධම්මං දේසේති. භාග්‍යතුන් වහන්සේ සංසිඳුණා. ඒ කියන්නේ මේ කෙලෙසුන්ගෙන් ඇවිස්සිච්ච ලෝකේ තමයි ටිනේෂ සියලුම දුක් දුම්නස් කරදර කම්කටොළු ප්‍රශ්න ගැටලු කායික පීඩා මානසික පීඩා සියල්ලම තියෙන්නේ. දැන් අපි පහුගිය කාලේ කතා කරා මේ වැඩසටහනේදී කාන්තාවක් වුණාම මොන දෙන්න සිද්ධ වෙන දුක් පීඩා කායික මානසික දුක් පීඩා ඇයට සමාජයෙන් එන දේවල්. ඉතින් මේ ඔක්කොම උපන් සත්වයාට තියෙන කෙලෙස් වලින් ඇවිස්සිච්ච ලෝකයෙන් ලැබෙන දුක් පීඩානේ. එහෙමයි. ඒතර ඒ නොසන්සිඳුණු ලෝකයේ තුල භාග්‍යතුන් සංසිඳුණා. සංසිඳීම පිණිස ධර්මයේ දේශනා කරා. ඒ ඇවිස්සෙන කෙලෙස් වලට හේතු වන යම් අකුසල දේ අකුසල සංසිඳන විදිහට ධර්මයේ දේශනා කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සසරින් මිදුණා. සසරින් මිදිච්ච භාග්‍යතුන් වහන්සේ සසරින් මිදෙන්නයි ධර්මයේ දේශනා කළේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා. සියලු දුක් අවසන් කරලා නිවන් අවබෝධ කරගෙන සසර දුකින් අත් මිදින ලබන සදාතනික ශාන්තිය ලබන්න ආස කෙනාට ඒ සඳහායි භාග්‍යතුන්ස ධර්මයේ දේශනා කරේ. එතකොට ඊටේෂ ඒ බඳ ධහම දේශනා කරපු එකම ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යතුන් වහන්සේ. ඊට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තමයි ධර්මය හොයාගෙන යන කෙනා තේරුම් ගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ලක්ෂණ තියෙන සෝක්කාතයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒකේ මුලැමැදාග පිරිසිදුයි. නිවන් මඟ පිරිසිදුයි. සම්දිට්ඨිකයි. ඒ ධර්මය මේ ජීවිතේම දකින්න පුළුවන් දෙයක්. අකාලිකයි කාලයකට අයිති නැහැ. ඊළඟ ඕපනායකයි Taman තුලට පමුණුව ගන්න පුළුවන්. දැන් භාග්‍යතුන් වහන්සේ මේක අකුසල් කියලා ඔන්න දේශනා කරන. ඉරිසියාව අකුසලයක් කරන්න එපා. පරිගැනීම අකුසලයක් කරන්න එපා. එකට එකිරීම අකුසලයක් කරන්න එපා. මේ දුක් විපාක ලැබෙනවා. ඒතර ඒක Taman තුල උපදිනකොට Taman Tamanට දකින්න පුළුවන්. රාගයෙන් උපන් අකුසල් Taman තුල ඇති වෙලා Taman සිතින් කයින් වචනෙන් පව් රැස් කර ගන්නකොට ධර්මයේ සෝවාක්කාතයි මොකද්ද? රාගයෙන් අකුසල් ඉපදිලා දුක් පීඩා උපද්දවනවා. ඉතින් ඒ විදිහට මේ ධර්මයේ දකින්න පුළුවන්, Taman තුලින් දකින්න පුළුවන්. ඊළඟට ඒ ධර්මයේ ප්‍රඥාවන්ත කෙනයි හැබැයි තමාට තුලට පමුණවාගෙන බලන්නේ. ප්‍රඥාව තියෙන කෙනාට තමයි ආපහු හැරිලා ධර්මයේ තුලින් Taman දිහා බලන්න පුළුවන් වෙන්නේ. දොටිරේෂම් මේ බඳු ගුණයන්ගෙන් නියුක්ත දහමක් ලෝකයේ දේශනා කරපු එකම ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ. ඒතොර Taman ඇත්ත ඇත්තටම අවංකවම යම්කිසි කෙනෙක් මේ ලෝකයේ දුකින් නිදහස් වීමක් හොයාගෙන යනවා නම් සනාතනික සැපක් පතාගෙන ඉන්නවා නම් ඒ කෙනා සොයා යා යුතු ධර්මයේ ඒ බඳු ලක්ෂණ තිබිය යුතුයි. එහෙමයි පිනත් මෑණියන්ස අපිට හොඳින් මේ කාරණාව පැහැදිලි කළා. අපි මොනතරම් වාසනාවන්තයිද මේ ධර්මයේ ඇහෙන සීමාවක් තුළ මේ ධර්මයේ ඇහෙන කාලපරස්සයක් ඇතුළේ අපට ජීවත් වෙන්නට ලැබීමම තවමත් ජීවමාන මේ ගෞතම බුදුසසුන මේ ලංකාද්වීපය තුළ වැඩ සිටිනකොට අපිට මොනතරම් වාසනාවක්ද මොනතරම් වාග්යක්ද අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මොනතරම් දයාවකින් අනුකම්පාවකින් මේ සියලු සත්වයන් කෙරෙහිම දක්වලා තියෙනවද කියන කාරණාවත් එක්ක අපිට හිතෙනවා මේ ධර්මය ඇත්තටම අහන්නට මේ විදිහට ලැබීමම කොයිතරම් වාසනාවක්ද කියලා. ඉතින් ඇත්තටම මේ වාසනාව අපිට මේ වාසනාවක් කිය වාසනාවක් කිය කිය කියමින් ඉන්නවට වැඩිය ඇත්තටම වඩා වැදගත් වෙන්නේ මේ දේවල් තුළින් ජීවිතය හැඩගස්වා ගැනීම සහ පවත්වා ගැනීමයි. ඒ නිසා තමයි අපි ඔබට උපකාර පිණිස මේ කාරණාවන් මේ විදිහට ඔබත් සමගින් බෙදා හදාගන්නේ. පිනොත් බැනස් අපි ඊළඟට කතා කරන්න ඕන දැන්. වර්තමානයේ තුල අපි අහලා තියෙනවා මේ ධර්මය කියන නාමය අපිට විවිධ වූ මේ අක්කට යුතුයකම් කරනවාදෝ කියලා හිතෙනවා. මොකද මේ වචන ටික විවිධ පාර්ශ්වයන් අල්ලගෙන විවිධ තැන්වල විවිධ විදිහට විවිධ නිර්වචනයන් ඉදිරිපත් කරමින් සමහරක් වෙලාවට මේ අපිටත් හිතෙනවා මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කාරණාමද මේ මිනිස්සු මේ විදිහට වෙනස් කරලා මේ තරම් මේ මේ දේවල් ඉදිරිපත් කරන්න කියලා. මේවා Tamanගේ තර්ක විදිහට දාලා ඉදිරිපත් කරනවා. ඇත්තටම මේ ධර්මය කියලා කියන්නේ තර්කයකට හසු නොවන දෙයක්. ඒ නිසා මේක බුද්ධිමත්ව හිතලා බලන්න බොහෝ දෙනෙක් පෙළඹිලා තියෙන දැන් වර්තමානයේ හරිම සූක්ෂම විදිහට ගොඩාක් අය මේවා කල්පනා කරනවා. යම් යම් තැන්වල මාර්ගඵල ලබා දෙනවා කියලා කතා වෙනවා. සමහරක් තැන්වල නිවන අවබෝධ කරලා දෙන්න කියලා කතා කතා වෙනවා. හැබැයි මේ කියන කාරණාවල යම් යම් ගැටලු සහගත තැන් අපිට දකින්න පුළුවන් වෙනවා. කොහොමද පින්වත් මැනියන්ස් මේ වර්තමාන සමාජය තුළ අපි ධර්මයේ අධර්මයෙන් වෙන් කරලා හඳුනගන්නේ? ඔව් ඩිරේෂ ඇත්තටම මේ ධර්මයේ අතක්කවචරයි. ඒ කියන්නේ තර්කයට ගෝචර වෙන්නේ නැහැ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ දැන් ඒකෙදි ඩිරේෂ ධර්මය හොයාගෙන යන කෙනා ඇත්තටම දැන් වර්තමාන සමාජයේ තියෙන අර්බුදයක. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඩිරේෂා රත්තරන් නාමයෙන් තවත් දෙයක් පහළ නොවන තුරාවට රත්තරන් තමයි පිදුම් ලබන්නේ. හැබැයි යම් දවසක රත්තරන් නාමයෙන් රත්තරන් වේශයෙන් තවත් ඒකට මේ වෙනත් දෙයක් ආදේශකයක් බිහි වුණොත් එදාට රත්තරන්යි අරකයි හොයාගන්න බැරුව යනවා. හැබැයි මේ හැබැයි රත්තරන්ෙන් කරන දේ අර මේ ඒ වේශයෙන් ඉපදිච්ච දෙයට කරන්න බෑ. ඒක ඒක තේරුම් ගන්න බුද්ධිමත් වෙන්න ඕනේ. අර ඒ වගේ තමයි ටිරේෂා මේ මේ ධර්මය භාග්‍යතුන් වහන්සේ ධානය ගැන දේශනා කරලා තියෙනවා. මාර්ගඵල ගැන දේශනා කරලා තියෙනවා. නිවන ගැන දේශනා කරලා තියෙනවා. ඉදිපාද ගැන දේශනා කරලා තියෙන මේ වගේ භාග්‍යතුන් වහන්සේ ඒ අවබෝධ කරපු ධර්මය අපට අපට කියලා දීම පිණිස පාවිච්චි කරපු වචන තියෙනවා ධර්මයේ. ඒතර වර්තමානයේ මේ වචන අල්ලගෙන එක එක්කෙනා තමන්ගේ අර්ථකථන තෝරන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඩිරේෂා බුදුරජාණන් වහන්සේ දේශනා කරා ආනන්ද ස්වාමීන් වහන්සේට පිරිනොම් මංචකේ වැඩේ ඉද්දී පින්වත් ආනන්ද ඔබට හිතෙන්න පුළුවන් මේ ධර්මය අතීතයට ගිව ශාස්ත්‍රඥ වහන්සේ නමගේ ධර්මයක්. භාග්‍යතුන් වහන්සේ දැන් පිරිනොම් පෑවා. අපිට දැන් ශාස්ත්‍රඥ වහන්සේ නමක් නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේම වදාරනවා පින්වත් ආනන්ද එහෙම හිතන්න එපා. යෝකෝ ආනන්ද ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්ත සවෝ මමච්චේන සත්තා ආනන්ද පින්නතානන්ද තථාගතයන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරාද විනයක් පැනෙව්වද එයයි මගෙන් පස්සේ ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන්නේ කියලා. එහෙනම් ටිරේෂා දැනට අපිට ශාස්ත්‍රුන් වහන්සේ තාම ජීවමාන වැඩ ඉන්නවා. කොහෙද? ධර්මයේ තුල විනය තුල. භාග්‍යතුන් වහන්සේ මේ පරිනිබ්බාන සූත්‍රයේදීම දේශනා කරනවා. දැන් අපිට මේ අහන්න ලැබෙන ටිරේෂා එකිනෙකාගේ අර්ථකතනනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ එහෙම පිළිගන්න යන්න එපා. භාග්‍යතුන්සේ සතර මහා ප්‍රදේශ කියලා දේශනා කරා පරිනිබ්බාන සූත්‍රයේදී කාරණා හතරක්. පින්වත් මහණෙනි ඔබට යම් කිසි කෙනෙක් ඔබට කියයි ඇවිල්ලා තථාගතයන්ස් දැන් පින්නම් පෑවට පස්සේ මම මේක අහගත්තේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේමයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරද්දී ඒ ඉස්සරහා ඉඳලමයි මම මේක ඉගෙන ගත්තේ කියලා ඔබට යම්කිසි කරුණක් කියයි. ධානය මේක, මාර්ගඵල මේක, මොකක් හරි දහම් කරුණක් කියයි. භාග්‍යතුන් වහන්සේ වදාලා පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒක අහන්න අහපු දේ දැන් භාග්‍යතුන් වහන්සේ වදාලානේ තථාගතයන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ ධර්මයයි විනයයි තමයි ශාස්ත්‍ර තනතරේ තියාගන්න කිව්වේ. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ අහපු කාරණේ ධර්මීලා බහා බලන්න විනයහිලා සසඳන්න. රාග ද්වේෂ මෝහ ප්‍රහාණය පිණිස ඒක පවතිනවා නම් සූත්‍ර දේශනාවලට ඒ කාරණේ එකගනම් ඒක පිළිගන්න. එකඟ නැත්තම් තේරුම් ගන්න කියලා වදාලා මේක ධර්මියත් නෙමේ විනයත් නෙමේ ශාස්ත්‍ර ශාසනයත් නෙමේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා යම් තැනක ඉන්නා භික්ෂුන් වහන්සේ නමක් වැඩිහිටි බොහෝ පිරිස ඉන්නවා. බොහොම ප්‍රසිද්ධයි. ඒතර කෙනෙක් කියන්න පුළුවන් ඒ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ තමයි මේක කිව්වේ. පිළිගන්න එපා කියනවා. ඊළඟට තව ස්වාමීන් නමක් ඉන්න පුළුවන් කියන හොඳට ධර්මදර විනයදර හොඳ දක්ෂ ස්වාමීන් නමක්. තේර භික්ෂුවක්. ඒ භික්ෂුවයි මේ කාරණේ කිව්වේ කියලා ධර්මයේ ගැන යම් අර්ථකථනයක් ආවොත් භාගතුනාසේ වදාරන පිළිගන්න එපා. එකපාර ඒක අහලා බලන්න ධර්මයට ගැලපෙනවද විනයට ගැලපෙනවද? එහෙමනම් පිළිගන්නේ නැත්නම් අතාරින්න කියවා. ඒකල්ලම වාද කර කර ඉන්න කියලා භාගතුනාසේ වදාලෙත් නැහැ. ඊළඟට යම් මේ යම් භික්ෂුවක් අහවල් ආවාසේ ඉන්න භික්ෂුවයි මේක කිව්වේ කියලා කිව්වත් කාරණයක් අහවල් සාමින්හාසෙන මේක කිව්වේ කියලා පිළිගන්න එපා කිව්වා. ධර්මයට දාලා ධර්මයට ගලපලා බලන්න සසඳන විනය බහා බලන්න ඒක ගැළපිලා යනවා නම් විතරක් පිළිගන්න ධර්මයේ මේකයි විනය මේකයි කියලා. එතකොට ටිරේෂ එතනින් අපිට හොඳටම පැහැදිලි මේ ධර්මයේ හොයාගෙන යන කෙනා මාර්ගඵල වේවා ධාන අභිඥා වේවා සමාධි සමාපatti වේවා නිවන ගැන වේවා රැවටෙනවන රැවටෙන්නේ සුතේ නැති නිසා. ඒ කියන්නේ දැන් මේකට කියන්නේ සුතේන ඒ කියන්නේ භාග්‍යතුන්සේ වදාළ ධර්මයේ අහලා දරාගෙන නුවණින් විමසලා ඒ ධර්මයේ තේරුම් ගන්න එකට තමයි සුතේ කියන්නේ. එහෙමයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද කියලා බුද්ධ දේශනා පිරිසිදු නිර්මල බුද්ධ දේශනා අහලත් නැත්තම්. ඊට පස්සේ දේශනා ගැන ඒවා මතකත් නැත්තම් දන්නේත් නැත්නම් එයා කියන කියන වචනෙට හැරෙන්න පුළුවන්. එයා පුළුන් රොදක්. එයා ඉන්ද්‍රකීලයක් නෙමෙයි පුළුන් රොද කියන්නේ හුලං ගහන ගහන පැත්තට හමාගෙන යන එක. ඉතින් ඒ නිසා ටිරේෂ ඒ ධාන මාර්ගඵල ඒවා ගැන යම්කිසි කෙනෙක් කතා කරනවා නම් ධාන ගැන පළවෙනි ධාන කියන්නේ මේක, දෙවෙනි ධාන කියන්නේ මේක, තුන්වෙනි ධාන කියන්නේ මේක ධාන ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒවා Taman කියවන්න ඕනේ. දැන් ඔය සත්‍ය මේ සචි විභංග සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල ධානය ගැන හොඳට භාග්‍යතුනාස විස්තර කරලා තියෙනවා. ඊළඟට සෝතාපන්න වෙනකොට එයාට ප්‍රහාණය වෙන සංයෝජන තුනක් තියෙනවා. සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමස. ඒතර ඒව ගැන භාග්‍යතුනාස දේශනා කරලා තියෙනවා. සකදාගාමි අනාගාමි අරහත් වෙනකොට ප්‍රහාණය වෙන සංයෝජන ගැන භාග්‍යතුනාස දේශනා කරලා තියෙනවා. ඉතින් ඒව කෙනෙක් ඉගෙන ගත්තා නම් හරියට එයාව රවට්ටන්න බෑ. ඒ නිසා ඔබත් රැවටෙන්නට එපා කවුරුත් කිව්ව පළියට ගිහිල්ලා ඒව විශ්වාස කරලා අවසානයේ ඔබ ඔබට පෞරස් කරගෙන අමාරුවේ වැටෙන්න එපා ඊට පෙර ආතුව තමයි අපි ඔබට මේ මතක් කරන්නේ පැහැදිලි කරන්නේ ඔබට පුළුවන් අධ්‍යයනය කරන ගම Tamanගේ ජීවිතවලට මේ කියන කරුණු එකතු කරගෙන බලන්න යම් විදිහකින් ඔබටත් අවබෝධයක් ලැබෙයි අපි වැරද්දක් කරනවා නම් අපි පවක් කරනවා නම් ඒකේ විපාකයන් අපිට මෙලවදී අත්විඳින්නට සිද්ධ වෙනවා ඒ පිළිබඳව ආයි ආයි අමුතුවෙන් අපි ඔබට පැහැදිලි කරන්න ඕනේ මේ ජීවිතයේදී පළ දීපු විපාකයන් අපිට අපිට ඕන තරම් තියෙනට පුළුවන්. සහ අපි කරන්නට ඕන එහෙම අපිට අවබෝධයක් තියෙන එකේ අපිට එහෙම දැනීමක් හැඟීමක් තියෙන එකේ අපි පවු නොකර නිවැරදි වෙන්නට හරි විදිහට මේ ජීවිතය ගත කරගෙන හරි විදිහට මේ ගමන ගමනාන්තය දක්වා ගමන් කිරීමම තමයි. ඉතින් තවත් බොහෝ කරුණු තියෙනවා මේ ධර්මයේ සොයා යාම පිළිබඳව කතා බහ කරන්න. හැබැයි ඊට පෙර අපි සෝදානම් ධම්සරණිය තුළින් කෙටි විරාමයකට යමු වෙනවා. පිනෙත් මැනින්සු දැන් අපි කතා කරන්නට අපි විරාමයට මත්තෙන් කතා කරා ඇත්තටම අපි කොහොමද මේ ධර්මයේ අධර්මයෙන් වෙන් කරලා හඳුනගන්නේ කියන කාරණාව පිළිබඳව දැන් අපි කතා කරන්න ඕන දැන් මේ විදිහට Tamanට නිර්මල දහමක් මුණ ගැහිලා තියෙන කාල සීමාවක් තුළ ධර්මයට පිටුපෑම තුළ Taman හිතන්නේ නැති වුණාට Tamanට ලොකු විපාක අත්වෙන්නට පුළුවන් කාරණාවක් එනිසා අපි ඒ පිළිබඳව යම් විදිහකින් පැහැදිලි කිරීමක් කරොත් මේ කොහොමද පින්වත් මනස මේ අපට ලැබිච්ච නිර්මල ධහමට පිටුපෑම තුළ කොයි වගේ දුර්විපාකයන්ද අපේ ජීවිතවලට පැමිණෙන්නේ කියලා. ඕටිරේෂා මේ ඒ ධර්මයට පිටුපානවා කියන්නේ ධර්මයට අකමැති කියන එක. එහෙමයි. භාග්‍යතුන්ස දේශනා කරන පරාභව සූත්‍රයේදී ධම්ම කාමෝ භවං හෝති. ධර්මයට ආස කරන කෙනා දියුණුවටපත් වෙනවා. ධම්ම දෙස්සි පරාභව. ධර්මයට දේශ කරන කෙනා පිරිහෙනවා. එහෙම. එතකොට ධර්මයට පිටුපෑමේ ප්‍රධානම අනතුර තමයි එයා එතන ඉඳලා පිරිහෙනවා. යම් දවසකද එයා ශාස්ත්‍රඥ වහන්සේ බැහැර කරන්නේ ධර්මයට පිටුපෑවා කියන්නේ එයා ඒ ධර්මයේ දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේව බැහැර කරනවා. ඊළඟට ඒ වදාළ ධර්මයේ තුළ යමක් කුසල් කියලා දේශනා කරාද යමක් පින කියලා දේශනා කරාද යමක් යහපත කියලා දේශනා කරාද යමක් කරන්න කියලා දේශනා කරාද ඒ සියල්ල එයා බැහැර කරනවා. ඒව කරන්නේ නැහැ මේ විදිහට එයාගේ ජීවිතේ භාගතුනාසෙ පෙන්වලා දෙනවා විපත්ති තුනක් එයා ජීවිතේට ඇති කරගන්නවා. ඒ විපත්ති ස්වභාවික විපත් වගේ නෙමෙයි. භාගතුනාසෙ දේශනා කරනවා සීල විපත්ති එයාගේ ජීවිතේ කරා එනවා. කියන්නේ එයා දුස්සීල වෙනවා. එයා වැරදි කාම සේවනීය දෙනවා. ඊළඟට ප්‍රාණඝාතය කරනවා. ඊළඟට සොරකම් කරනවා. ඊළඟට බොරු කියනවා, කේලම් හිස් වචන, පරුස වචන කතා කරනවා මේ විදිහට කයෙන් වචනයෙන් පව රැස් කරගන්නවා. භාග්‍යතුනාසේ වදාලා මේක මෙයාගේ ජීවිතේ පිරිහීමක්. මොකද ඒ විපත්තිය එයාගේ ජීවිතේ කරා එන්නේ ධර්මයට පිටුපෑම නිසා. මොකද ධර්මයට ආස කරනවන යම් කිසි කෙනෙක්, එයා ඒ ධර්මයේ දේශනා කරන රටාව අල්ල ගන්නවා. එයාට ශාස්ත්‍රුණ වහන්සේ නමක් ඉන්නවා. ශාස්ත්‍රුණ වහන්සේ පනවපු සීලයක් තියෙනවා. ඒ සීලය එයා හදවතින් වැළඳ ගන්නවා. ධර්මයට පිටුපාන්නෙම දුස්සීල වීම වැළඳගෙන. ඊළඟට භාග්‍යතුනාස දේශනා කරනවා සීල විපatti, දිට්ඨි චිත්ත විපatti. එයාගේ හිත විපතටපත් වෙනවා. ඒ හිත විපතටපත් වෙන එක තමයි අනිත් අයගේ දේවල් වලට අධික ලෝභකමක් ඇති කරගෙන තමා සතු කරගැනීමේ අසාමාන්‍ය ආශාවකින් පෙළෙනවා. ඊට පස්සේ අනිත් අයගේ විනාශය පතනවා. ඕක ජීවිතේට විපතක් කියනවා. ඒකකින්වත් ජීවිතේට යහපතක් සැලසෙන්නේ නැහැ. තිරේෂ මේ භාග්‍යතුන් වහන්සේ ඊළඟට දේශනා කරන එක තමයි මේ චිත්ත විපatti දිට්ටි විපatti දිට්ටි විපatti දිභාගතුනස දේශනා කරන මිත්‍යා දෘෂ්ටික වීම. අපි ගිය පාර වැඩසටහනේ මේ කතා කරයි මිත්‍යා දෘෂ්ටික බව. ඒ දස ආකාරයකට දෘෂ්ටිය මිත්‍යාවට ලක් කර ගැනීම තමයි මේ දිට්ටි විපත්තියෙන් සිද්ධ වෙන්නේ. රාම්මා තාත්තා පිළිගන්නේ මෙලෝ පරලෝ පිළිගන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ ගැන පිළිගන්නේ නැහැ. මේ යහපත යහපත් කර්ම වල විපාක පිළිගන්නේ නැහැ. මෙලෝ පරලෝ පිළිගන්නේ නැහැ. වෙනමම දර්ශනයක් දරන අමුතුම මිනිස්සෙක් බිහි වෙනවා එතන. එහෙම. එතකොට මේ භාගතුනාසේ වදාලා මේ කෙනාගේ ජීවිතය හරියට සොහනක් වගේ කියනවා. මේ ජීවිතේම විපාකය. යාගේ ජීවිතේ සොහනක් වගේ කිව්වා. දුස්සීල කෙනාගේ අපවිත්‍ර කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම තියෙන කෙනාගේ ජීවිතේ සොහනක් වගේ. මොකද සොහන කියන්නේ අපවිත්‍ර දේවල්ම පිරිච්ච තැනක්. ඒ සොහනේ තියෙන්නේ මලකොණනේ. සොහනට ගිහිලා මේ සුවඳ මල් මාලා දාන්නේ නැහැ. ඊළඟට පුද සත්කාර කරන්නේ නැහැ. තියෙන්නේම අප ඊට දේවල්, ජරා දේවල්. භාග්‍යතුනාසේ වදාලා කාය, වචී, මනෝ දුෂ්චරිතය කියන්නේ සොහනක තියෙන අපවිත්‍ර මල කඳන් වගේ කියලා. ඊළඟට භාග්‍යතුනාසේ වදාලා සොහනේ පුදුම දුඟදන් තියෙන්නේ. සොහනේ සුගඳ කියන එක දකින්න ලැබෙන්නේ නැහැ. ඒකේ තියෙන මිනී කුණු වෙච්ච සැරව ගලන මේ නිලමැස්සෝ අහලා මේ ගඳ තමයි තියෙන්නේ. ඒ දුර්ගන්ධය වගේ කියන මේ දුස්සීල කෙනා ගැන කතාව පැතිරෙනවා මේක නා මෙහෙම කෙනෙක්. මෙහෙම මේ සත්තු මරණ කෙනෙක්, මෙහෙම අනුගේ දේවල් කඩා වඩා ගන්න කෙනෙක්, මේ අනිත් අයගේ පෞල් ජීවිත විනාශ කරන කෙනෙක්. ඊළඟට මේ විදිහට කේලම් කියන කෙනෙක්, මේ වගේ ආරවුල් හදන කෙනෙක්, කට සංවර නැති කෙනෙක් කියලා එයාගේ අපවිත්‍ර මේ ඒ කියන්නේ එයාගේ දුස්සීල භාවය ගැන කාලഘോഷාවක් තමයි පැතිරිලා යන්නේ. අපේ කීතරාවයක්. දුගඳ හමනවා කියන එක කිව්වා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ වදාළ ඊළඟ කාරණේ තමයි මේ මේ සොහොනේ තියෙන මේ මලමිනි ඒවත් එක්ක ඒකට බැල්ම හෙලන්නේ අමනුෂ්‍යෝ යක්කු පිසාචයෝ මේ දෙවිවරු ඇවිල්ලා සොහොනේ විමානේ බැඳගන්නේ එතකොට ඒ වගේ මහා බිහිසුණු දරුණු යක්ෂයන්ගේ ආවාසයක් බවට පත් වෙන සොහොන ඒ වගේ තමයි දුස්සීල කෙනා. එයා එයා ඇසුරු කරන්න එයාට කොහෙන් හරි ගිහිලා කැරකිලා හම්බ වෙන්නේම ප්‍රාණඝාතය කරන කෙනෙක්, හොරකම් කරන කෙනෙක්, වැදිකම් සේවනයේ යෙදෙන කෙනෙක්, බොරු කියන කෙනෙක්, කේලම් හිස්සවචන පරුසවචන කියන කෙනෙක්, අනිත් අයගේ දේවල් හොරෙන් කඩා වඩා ගන්න කෙනෙක්, ඊළඟට අනිත් අයට ගින්දර දෙන කෙනෙක්. මෙහෙම කෙනෙක්ම තමයි එයාට ගිහිල්ලා හම්බ වෙන්නේ. ඒක හරියට සොහොනේ විලාපය වගේ කියනවා. මේ අර බිහිසුණු අයගේ හැසිරීම වගේ කියනවා. සොහොනේ විලාප ඇහෙන්නේ කියනවා. ඒ වගේ තමයි කියනවා. ගුණවන්ත අය මෙබඳු කෙනෙක් ඇසුරුක Taman ළඟ ඉන්නකොට ශෝකයටපත් වෙනා කියනවා. අනේ අපිට මේ වගේ මිනිසෙක් දකින්න ලැබුණානේ. මේ වගේ දුස්සීල කෙනෙක් එක්ක අපිට ඉන්න සිද්ධ වුණානේ කියලා ශෝකයටපත් වෙනවා කියනවා ගුණවන්ත අය. ඒක හරියට අර සොහොනේ තියෙන විලාපය වගේ කියනවා. ඒතර බලන්න ටිරේෂා ධර්මයට පිටුපාපු ජීවිතේ කිසිම සුන්දරත්වයක් නැහැ. ලෝක ඒක ඒතන සුන්දරත්වය කියන්නේ චිත්ත පාරිශුද්ධිය. ලෝකේ සුන්දර වෙන්නේ අර සක්දේවිඳු එක්තරා අවස්ථාවක ඇවිල්ලා මේ භාග්‍යතුනාසෙන් අහනවා මේ ලස්සන වනාන්තර දිය ඇලි තියෙනවා මේ සුන්දර තැන් තියෙනවා මේවා හරීම ලස්සනයි කියලා. ඒලයි භාග්‍යතුනාසි වදාහරනවා. ඒවා තියෙනවා තමයි. හැබැයි යම් තැනක රහතන් වහන්සේලා වැඩි ඉන්නවා නම් එතන තමයි සැබෑම සුන්දරත්වය තියෙන්නේ කියලා. කියන්නේ හදවතක තියෙන සුන්දරත්වය, කරුණා, මෛත්‍රිය, දයා, ගුණය, ඒ ශාස්ත්‍රීය ගෞරවයත් එක්ක ඒ ජීවිතය තුළ උපදින සුන්දරත්වය වෙන බාහිර දෙයකින් ලැබෙන්නේ නැහැ, තිරේෂා. ඒ නිසා ධර්මයට කෙනෙක් පිටුපෑවා කියන්නේ ඒ කරුණා මෛත්‍රියෙන් පිරී ගිය දකින දකින අයගේ සියලු දුක් දුන්නස් නිවාලන ශාස්ත්‍රඥ වහන්සේ එක බණපදයෙන් ලෝ සතුන්ගේ දුක්ගිනි නිවාලන ශාස්ත්‍රඥ වහන්සේගේ ධහම ස්පර්ශ කරපු ජීවිතයක තියෙන සුන්දරත්වයෙන් ලෝකිට ලැබෙන යහපත දුස්සීල වීම තුළ ධර්මයට පිටුපාවපු ජීවිතයක් තුළ ලෝකයට කවදාවත් ලැබෙන්නේ නැහැ නිකලස් හදවතක තියෙන සුන්දරත්වය කෙලෙස් සහගත හිතකට පේන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම මේ දුස්සීලයන් මේ ලෝකයේ තුල කොතෙකුත් සිටීද ඒ තාක්ම අධර්මය වැජබේවි. ඒ නිසා ධර්මය අධර්මය කියන කාරණාවන් පැහැදිලිව වෙන් කරලා හඳුනගන්න ඔබ ප්‍රඥාවන්ත විය යුතුයි. ඒ කාරණාවම තමයි මේ ධර්මයේ සොයා යාම කියන තැන ඉඳලා අපි කතා කළ යුත්තේම. පිනත් මනස දැන් ඊළඟට කතා කරන්න ඕන අපි මේ බුදුසසුනක් මුණ lege hunu kenek ඒ කෙනා කොහොමද ඒ සසුනේ තියෙන රැකවරණය Tamanගේ ජීවිතවලට ගලපාගෙන ඒ අනුව කටයුතු කරමින් Tamanගේ රැක අපි මේ උත්සාහ කරන්න ඕන රැකවරණය සලසා ගැනීමනේ පින්නත් මනස. දැන් අපේ ජීවිතය මේ මේ වර්තමාන සමාජය තුළ ජීවත් වෙනකොට අපි කොහොමද රැකෙන්නේ? අපි කොහෙන් බැලුවත් අපිට තියෙන්නේ අනතුරක්මයි, කරදරයක්මයි, හිංසාවක්මයි කොතනින් බැලුවා. ආයි අපි පරලොවට ගියාට පස්සෙත් ඒ කරදරේ හිංසාවම ලැබෙනවා නම් ඒ ජීවිතය තුළ ඇත්තටම සාර්ථකත්වයක් නැහැනේ. ඒතර අපි අපි කොහොමද පින්නත් මැනනස මේ වගේ ශාසනයක් තුල පිහිටලා මේ විදිහට ධර්මය ඇහෙන කාල සීමාවක් තුල ඉන්න අපි කොහොමද ඇත්තටම මේ ජීවිතය සකස් කරගන්න සාර්ථක කරගන්න මේ සසුනේ පිහිට පිළිසරණ රැකවරණය ලබාගන්නේ ඔටිරේෂ ඇත්තටම දැන් අපි මේ ධර්මයේ කතා කරන්නේ බුදු සසුනේ පිහිට පිළිසරණ ගැන කතා කරන්නේ මේ පැහැදිලි සාක්ෂි උද්දීපනය වීම අඩු වෙච්ච කාලෙක කිව්වොත් හරි. මොකද දැන් භාග්‍යතුන්ස වැඩ ඉන්න කාලේ සාසනයක් තුල පිනක් කරත් ඒ වෙලාව විපාක දීප දේවල් අපිට අහන්න ලැබෙනවා. ඊළඟට භාග්‍යතුන්ස වැඩෙද්දී මහා බල සම්පන්න මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩෙද්දී ඒ සසුනේ පිහිට පිලිසන්න ලැබපු අය පරලොවට ගිහිල්ලා ආයම භාග්‍යතුන්ස ඊළඟ මොහොතේ ඇවිල්ලා මුණ ගැහෙනවා. ඊට පස්සේ රහතන් වහන්සේ ඊළඟ මොහොතේ ඇවිල්ලා මුණ ගැහෙනවා. මුණ ගැහිලා කියන මේ පිහිට අපි ලැබුවා. අපි යන්න හිටියේ මෙතෙන්ට. නමුත් භාග්‍යතුනාසගේ පිහිට ලැබිච්ච නිසා සංඝරත්නයේ පිහිට ලැබිච්ච නිසා අපි මේ උපකාරය ලැබුවා කියලා මේ මේ විදිහට ඇවිල්ලා කියා හිටිනවා. එතකොට පැහැදිලි පෙනෙන සාක්ෂි තියෙනවා. දැන් වර්තමානයේ කෙනෙක් හිතන්න පුළුවන් ওই ධර්මයේ කොච්චර දුක් විඳගෙන හැසිරුණත් ඇත්තටම මෙහෙම මේ පිහිටක් ලැබෙනවද දන්නේ වගේ සැක ඇති වෙන්න පුළුවන් ප්‍රඥාව අඩු මිනිසුන් ඉන්න යුගයක් නිසා. එතකොට ටිරේෂ් මේ මම ඕකට ඒ භාග්‍යතුනාසේ වැඩ ඉන්න කාලෙම වෙච්ච සිද්ධියක් ගැන කියන්නම්. එතකොට තේරුම් ගන්න පුළුවන් මේ ධර්මයෙන් ඇත්තටම ජීවිතයට පිහිට පිළිසන්න සැලසෙන්නේ කොහොමද කියන කාරණය. අපගේ භාග්‍යතුනාසේ වැඩ ඉන්න කාලේ එක්තරා බුදුරජාණන් සරණ ගියපු එක්තරා උපාසක කෙනෙක් මේ තරුණයාගේ රැකියාව තමයි වෙළඳාම යන එක. ඒතර මේ තරුණයා වෙළඳාම යනකොට එදා නැව නැග්ගා. එදා මේ ඒ නැව නැගලා යන වෙළඳ කණ්ඩායමේ හිටිය 700ක පිරිසක්. ඒතර මහා විශාල පිරිසක්. ඒ 700 පිරිස එක නැව නැගලා යනකොට මුහුද මැදදී මේ නැවේ සිදුරක් ඇති වුණා. දැන් සිදුරෙන් වතුර ගලනවා. මුහුද මැද නැව සිදුරුණාට පස්සේ ප්‍රතිකර්මයක් කරන්න විදියකුත් නැත්තම් කරන ප්‍රතිකර්මයක් નિરර්ථක වෙනවා නම් ජලයේ ගැලීම අඩු වෙන්නෙත් නැත්නම් ඒ අයට ජීවිත අපේක්ෂාව අත්හැරීම හැර වෙන ගන්න පිහිටක් නේ දැන් අද කාලේ වගේ හදිසි උපකාර සලසලා දීලා කරන්න පුළුවන් පරිසරයක් ඒ කාලේ තිබෙන්නේ නැහැ. එහෙමයි. එතකොට මේ මේ අතර දැන් මිනිස්සු තම තමන් අදහන ආගම් තම තමන්ගේ දෙවිවරු තම තමන් අදහන ශාස්ත්‍රවරු ගැන කීය කීය. ඇයි දැන් මිනිස්සුන්ගේ මේ වතර ගිලිගිලි යනවා. අම්මා තාත්තා මතක් වෙනවා, ගෙවල් දොරවල් මතක් වෙනවා, බිරිඳ මතක් වෙනවා, දරුවෝ මතක් වෙනවා, තමන්ගේ අනාගත පැතුම් මතක් වෙන ඔය ඔක්කොම මැද්ද මේ මිනිස්සු දැන් මේ පොරබදනවා ජීවිතයත් මරණයත් එක්ක. මේ අය අතරේ ටික ටික අනිත් අය අතර කසුකස වගේ මේ එක්කෙනෙක් ඉන්නවා මේ නැවේ උඩම තැනට නැගලා අන්න පළඟක් බැඳගෙන වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ මේ වාගේ දැන් මේ මිනිස්සු කතා වුණ එක්කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා මේ ඔයාට බය නැද්ද? මේ නැව ගිලෙනවා. අපි මේ මැරෙන්න යන්නේ. ගානක් නැද්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ කිව්වා මේ මම ජීවිතේ පිනක් රැස් කරගත්තා. මම දන්නවා මම මැරෙනවා. දැන් මේකෙන් බේරෙන්න ක්‍රමයක් නැහැ. හැබැයි මට සරණක් තියෙනවා, පිහිටක් තියෙනවා. මම මේක සිහි කර කර ඉන්න කිව්වා. පිරිස ඇහුව දැන් සාමාන්‍යයෙන් ටිරේෂා අර ගඟේ ගහගෙන යන මිනිස්සයා පිදුරු ගහේ තෙල්ලෙනවා කියනවනේ. ඒ කියන්නේ එයාට රැකවරණේ තියෙන්නේ කොහෙද? ඒක ශක්තිමත්ද නැද්ද? කිසිම දෙයක් එයාට අවශ්‍ය නැහැ. එයාට අවශ්‍ය කොහොම හරි ගැලවීමක්. ඒතර මිනිස්සු දැන් කොච්චර යාදින කරත් කොච්චර මේ තමන්ගේ දෙවිවරු ගැන සිහි කරත් කවුරුත් ආවේ නැහැ බේරගන්න. නැව ගිලිනවා. අන්තිමට පිහිට මේ මිනිස්සයා විතරයි. බලලා ඊට පස්සේ කිව්වා මේ අනේ ඔබ මොකද්ද කරගත්ත පිහිට? ඔබට තියෙන සරණ කිව්වා. මම මේ නැවුණගින්න කලින් මට ගරත්නීට දානයක් දෙන්න ලැබුණා. මං තිසරණ සරණ ගියපු පංචශීලයේ රකින්න කෙනෙක්. මට ඒ රැකවන්න දෙන මන් දන්නවා මම මැරුණාම සුගතිය යනවා කියලා. ඒ හින්දා මම මැරෙන්න බය නැහැ. කරන්න දෙයක් නැහැ. මම මේ හිත හදාගෙන ඉන්නේ තුනුරුවන ගැන හිත හිත කියලා. ඒ වෙලාවේ ටිරේෂාර මිනිස්සු ටික ඔක්කොම අනේ ඔබේ ඒ සරණ අපිට දෙන්න. එද එයාට තේරුණා මෙයාගේ මේ නැති කම්පනේ, Taman තුල තියෙන කම්පනේ මෙයා මෙයා තුල නැහැ. ඒතර එහෙනම් මෙයා රැකවරණයක් ඇතුළේ ඉන්නේ කියලා. මේ මිනිස්සුගේ වාසනාව. ඒතර මේ දැන් 700ක පිරිසට කෑ ගහලා කියන්න බෑ. එක එහෙනම් කිව්වා 100 100 එන්න මම සරණ සීල දෙන්නම් කියලා. ඔන්න 100ක කණ්ඩායමක් ආවා. එතකොට නැවේ වතුර පිරিলা මේ කකුලේ වලලු කර දක්වා. ඊට පස්සේ කිව්වා මේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ ගියා. ඊළඟට පාණාතිපාතා වේරමණී සික්ඛාපද සමාදින්න සිල්පද පහ සමාදන් කෙරේවා. ඊළඟ දෙස් ඊළඟ කණ්ඩායමට එන්න කියවා. එතකොට ගොප්පැටිය දක්වාම වතුර පිරিলা. මෙහෙම මෙහෙම හත්වෙනි කණ්ඩායම 700 හත්වෙනි කණ්ඩායම සරණ සීලයේ පිහිටනකොට ටිරේෂා ලුණු වතුර කටේ පෙවෙනවා. ඒ කියන්නේ අන්තිම මොහොතට ඇවිල්ලා. එහෙම. වතුර ලුණු වතුර පෙවි පෙවි තමයි සරණ සීලයේ පිහිටියේ. එතකොට රකින්න වෙලාවක් තිබ්බ කියලා හිතනවාද? ඇයි මේ අන්තිම මොහොතේදී නිහයට වතුර ගලප ගමන් මේ මනුස්සයා මැරෙනවා. එහෙම. ඒ 700 මරණයටපත් වුණා. එනවන එකක් නිරේෂ ධර්මයෙන් රකින්නේ මේ කුණු කය නෙමෙයි. ධර්මයෙන් හැසිරෙන කෙනාගේ සිතයි රකින්නේ. එයාගේ සුගති රැකවරණය තමයි සලසලා දෙන්නේ. එතකොට මේ අය හැමෝම ගිහිල්ලා නිදා පිබිදියා වගේ නැව ගිලෙනකොට මේ අය ගිහිල්ලා දෙවියන් අතර ඉපදුනා. හැමෝම බැලුව කොහොමද අපි මෙතෙන්ට ආවේ කියලා දැක්ක මීට ටික වෙලාවකට කලින් එක එක දේවල් අදහාදා යාදිනී කී කී හිටිය සරණක් පතාගෙන නැව ගිලෙද්දී අන්තිම මොහොතේ තිසරණ සහිත සීලය සමාදන් වෙන්න ලැබුණා. ඒ පිණින් මෙතෙන්ට ආවේ කියලා. ඒතකොට ඉරේෂ එතන තේරුම් ගන්නවනේ දැන් සමාජයට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් අන්තිම මොහොතේ සරණ සීලයේ පිළිරෙන මම සුගතිය කියලා. මේ කියන්නේ ඒක නෙමෙයි. මේකෙන් ගන්න තියෙන්නේ අන්තිම මොහොතේ ඉච්ඡර දේවල් මේ මිත්‍යා දෘෂ්ටිකව හිටපු කට්ටිය අන්තිම මොහොතේ සරණ සීලයේ පිහිටලා ඊළඟට සිල්පද තුල පිහිටලා පිහිටක් ලැබුවා කියන්නේ එයාලා සමාදන් වෙච්ච සීලයේ කොච්චර හදවතින්ම සමාදන් වෙලාද බුදුරජාණන් වහන්සේ ගැන කොච්චර හදවතින්ම සරණ ගිහිල්ලාද ඒ ශ්‍රද්ධාවයි එතනින් ගන්න ඕනේ ඊළඟට භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා අපි යමු භාග්‍යතුන් වහන්සේට කියමු මේ සත්පුරුෂයන්ගේ ඇසුර නිසා අපි බේරුණා කියලා කියලා අර සත්පුරුෂයේ ගුණ කියන භාග්‍යතුන් වහන්සේ ගාවට ආවා. එළ භාග්‍යතුන් සිල්කින භාග්‍යතුන් සත්පුරුෂයත් එක්කමයි ඉන්න ඕනේ. සත්පුරුෂයත් එක්කමයි ආශ්‍රය කරන්න ඕනේ. සත්පුරුෂ ධර්මයේ දැනගත්ත කෙනා ශෝක කරන අය අතරේ ශෝක නොකර ඉන්නා කිව්වා. ඊළඟට දුකටපත් අය අතරේ ඒ දුකින් තැවි නොතැවි ඉන්නා කිව්වා. ඊළඟට මේ සත්පුරුෂය ඇසුරු කරන කෙනා ඥාතීන් මැද්දේ බබලනවා කිව්වා. භාග්‍යතුන් වහන්සේ සත්පුරුෂයන් ඇසුරු කරන කෙනා සුගති ගිහින් උපදිනවා කිව්වා. භාග්‍යතුන් වහන්සේ ඔක්කොම කියපු කාරණා හරියි. තථාගතයන් වහන්සේත් කාරණයක් කියන්නම් කියලා දේශනා කරන සත්පුරුෂත් එක්ක ඉන්නෝනේ. සත්පුරුෂ ධහම දැනගන්න ඕනේ. සත්පුරුෂ ධහම දැනගත්ත කෙනා සියලු දුකින් නිදහස් වෙනවා කියලා. ඒතර ටිරේෂ සුගති රැකවරණය සලසා දීම ධහමේ එක්තරා ඉලක්කයක්. සසර දුකින් සදාට මුදවාලීම ධර්මයේ එක්තරා ඉලක්කයක්. ඒතර ඒ රැකවරණය තමයි භාගතුනාසික ධර්මයේ තුලින් ජීවිතයට සලසලා දෙන්නේ. දින නිසා ඒ සත්පුරුෂ ඇසුරින්ම තමයි ඔබේ ජීවිත වෙනස් කරගන්නට අවස්ථාව ලැබෙන්නේ. කල්යාණ මිත්‍රයා විදිහට ශ්‍රද්ධා රූප වාහිනිය තුලිනුත් අපි ඒ වගේම අපේ මාධ්‍ය ජාලයේ ලක්විරු ගුවන්විදුලිය තුලිනුත් අපි උත්සාහ කරන්නේ ඔබේ ජීවිතවලට මේ සත්පුරුෂ දහම් ඇසුර ලබා දෙන්නට. ඉතින් නිරන්තරයෙන්ම මේ ධර්මය ශ්‍රවණය කරන මේ ධර්මය තුල කටයුතු කරන හැසිරෙන ඔබ අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ. ඇත්තටම මේ ධර්ම කාරණා ජීවිතයට ගලපා ගැනීමම තමයි එක්තරා තැනකදී පින්වත් ස්වාමින් වහන්සේ නමක් මට උන්වහන්සේගේ නම හරියටම මතක නැහැ. නමුත් උන්වහන්සේ ප්‍රකාශයක් කරනවා මේ අපි හැම කෙනෙක්ම මේ ධර්ම ද්වීපය තුල ඉපදිලා රත්තරන් කන්දක් උඩ තමයි මේ හැම කෙනෙක්ම ඉන්නේ. හැබැයි කාටවත්ම මේ පිළිබඳව අගයක් දැනින් නැද්දෝ කියලා හිතනවා සමහර මිනිස්සු. එහෙමයි. ඉතින් මේ රත්තරන් කන්දක් උඩ ඉඳගෙන ඉන්නව ඇයි මිනිස්සුන්ට මේ තියෙන වටිනාකම මේ අගය දැනින්නේ නැත්තේ කියන කාරණාව පිළිබඳව පෙන්වා දෙනවා. ඉතින් ඒ නිසා වෙන්ම තමයි මේ ධර්මයේ පිළිබඳව මේ ධර්ම කාරණා පිළිබඳව ඔබේ අවධානය යොමු විය යුතුයි කියන තැන ඉඳලා තමයි අපි කතා කරන්නේ. මම හිතන්නේ පින්වත් මනස බොහොම හොඳ තැනකට ගෙනාවා. මොකද දැන් මේ අර අවසාන මොහොතේද අපි සිල් රැකිය යුත්තේ කියන තැනට දැන් දැන් එහෙම ඉන්න පාර්ශවයන් අපි දැකලා තියෙනවා පින්නත් මනසද. දැන් වෙනකොට තරුණ අය ඇවිල්ලා බණ ටිකක් ඇහුවොත් සිල් සමාදන් වුණොත් ඇයි ඌ ඔය කාලේ කරන්නේ? ඌ ඔය කාලෙටයි තියෙව නෙමෙයි තව කල් තියෙනවා ඌව කරන්න කියලා මේක අපේ රටේ මිනිස්සු හරි දක්ෂයි. අද තියෙන දේ අද කරන්නේ නෙවෙයි හෙටට කල් දාන්න. ඒ නිසා මේ ධර්ම මාර්ගය තුල හැසිරීම කියන කාරණාවත් ගොඩාක් වෙලාවට මේ පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ මේක තව කාලයකට කරන්න තියෙන එකක්. මේක දැන් කරලා හරියන්නේ දැන් ඔහොම ඉන්න ඕන කාල සීමාවක් නෙමෙයි. ওই වයසේදී හොඳට දුවලා පැනලා කාලා බීලා නටලා විනෝදෙන් ඉන්න ඕන කාල සීමාවක් මේ විදිහට තමයි පෙන්වලා දෙන්නේ. ඉතින් එහාට ගියම සමහරු කියනවා ඕකේ හාත්පසින්ම වෙනස් කතාවක්. අපිට ධර්මයේ හැසිරෙන වෙලාවක් නේ. අපිට තව ගොඩාක් වැඩ තියෙනවා, රාජකාරී තියෙනවා. මේ මේ විදිහට අර ධර්මයේ අපිට මේ ලැබිලා තියෙන ධර්මයන් මුණ ගැහිලා තියෙන ධර්මයනොත් නිකන් ඈත් වෙන්න යම් යම් හේතු කාරණාවන් ඉදිරිපත් කරනවා. පිරිත් මැනිනස් ඇත්තටම අපි එහෙම ප්‍රමාද විය යුතුයිද? ඇත්තටම ටිරේෂා ඒක මේ මේ ධර්මයේ ලැබිච්ච මේ જાති අවාසනාව ඔය වගේ අදහස් දරන එක. මොකද කවදාවත් කිසිම කෙනෙක් අකුසල් පාක්ෂික දෙයකට අපි ප්‍රමාද විය යුතුයි කියලා කියන්නේ. එහෙම. ඒක වැළඳ ගත යුතුයි කියලා කතා බස් වෙනවා. හැබැයි තමන්ගේ ජීවිතේ යහපත සලසන දේ පස්සට දානවා. තිරේෂ ධර්මයේ හැසිරීම දැන් අපි ගිය පාර වැඩසටහනේ මම හිතන මේක මතක් කරා කර්ජකය සූත්‍රය භාගිතනස් දේශනා එහෙම භාගිතනස් වදන්න පුංචි කාලේ ඉඳලා යම් කිසි කෙනෙක් යම් දරුවෙක් මෙත්සිත වැඩුවොත් එයාගේ ජීවිතේට පව ස්පර්ශ වේදහනවා ඒතර යම් තාක් පව ජීවිතයට රැස් වෙනාද මෙත්සිත වඩන කෙනා තුළ ඒ පවට ලැජ්ජා බයක් ඇති වෙනවා. ඇයි එයා මෙත්සිතින වාසය කරන්නේ? ඒතර පව රැස්වීම කියන එක ටිරේෂ වයසට ගියාම වෙන එකක් නෙමෙයිනේ. එහෙම. නේද? සිතින් කයින් වචනයෙන් ප්‍රාණඝාත, සොරකම, වැදිකාම වෙන බොරුව, කේලම, හිස් වචන, පරුස වචන මේවා වයසට ගියපු ආචිල සියට රැස් වෙන පව නෙමෙයිනේ. කය ලැබුණද යම් දවසක වචනය ලැබුණද යම් දවසක සිතන්න පුළුවන් හැකියාව ලැබුණද යම් දවසක ඒ සිත කය වචනය පාවිච්චි කරන්න පටන් ගත්තද යම් දවසක එදා ඉඳලා එයාගේ ජීවිතේ අකුසල පාක්ෂිකව නම් ඒක පාවිච්චි කරන්නේ පව් රැස් වෙනවනේ. ඒතකොට එහෙනම් ඒ පවින් වැලකීම වයසට ගිහිලා කරලා හරියන්නේ නැහනේ. ඒක පටන් ගත තැන ඉඳලා කරන්න ඕන දෙයක්. ඒකට ඉරේෂා ඒ නිසා ඇත්තටම බුදුරජාණන් වහන්සේ හදවතින්ම සරණ ගියපු ශ්‍රාවකයන්ගේ ඔය මතය තිබ්බේ නැහැ. ඒකෙන් තේරුම් ගන්න ඕනේ ඩිරේෂා ඒ වගේ මත දරනවා නම් යම්කිසි කෙනෙක් ඒ කෙනා අවංකව තේරුම් ගන්න ඕනේ සාසනේ පිහිටක් පතනවා නම් මම ශ්‍රාවකත්වයට ඇවිල්ලා නැහැ කියලා. අපි පින්නත් මැනිනස් ඔයත් එක්කම කතා කළොත් එහෙම ඇත්තටම අපි කොහොමද මේ පිහිට පිළිසරණ ලබා ගන්න සමහරක් ප්‍රශ්නවලදී සමහරක් ගැටලුවලදී අපේ රටේ මිනිස්සු හරි ඉක්මනට මේ ධර්මයේ අතහරින්නට පෙළඹෙනවා. ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන පහුගිය කාල සීමාව ඇතුළතදීත් එහෙම දේවල් අපි දැකලා තියෙනවා. එතකොට පින්නත් මනස මේ ධර්මයේ අතහරින්න නැතිව ඇත්තටම අපි කොහොමද අපේ ජීවිතේට මේක හබලක් පාරුවක් කරගෙන අපි මේ ජීවිතේ මේ යන ගමන් මාර්ගය තුළ එගොඩ වෙන්නේ, ඊතර වෙන්නේ කියන කාරණාව පිළිබඳව පැහැදිලි කළොත්. ඔව් ටිනේෂ් ඇත්තටම ජීවිතේ ජයගත් කතා ඉතිහාසයට එකතු වුණා නම් සිදුවීම් ඒ ජීවිතේ ජයගත් ඒ ජීවිත දිහා බලනකොට තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්පර්ශ කරපු ජීවිතමයි. ටිරේෂ වුණමන් සිදුවීමක් කියන්නම්. දැන් මේ වයසට ගිහිල්ලාද ධර්මයේ හැසිරෙන්නේ තරුණ කාලේ මේක හැසිරුණ මොකද තියෙන බාධාව මේක ගිහි ජීවිතේට බාධාවක්ද මේ ඔක්කොම මිත්‍යා මත. එහෙම. අපේ ලංකාවේ වෙච්ච සිද්ධියක් මම මතක් කරන්නම්. මේ ලංකාවේ හිටියා උපාසක කෙනෙක් මෙයාගේ නම නන්දිය. ඒතර මෙයා සිටුවරේ, තරුණ සිටුවරේ. ලස්සන තරුණ බිරිඳක් මෙයාට හිටියා. මෙයාගේ රැකියාව තමයි වෙළඳාම යනවා විදේශයට. නැව නැගලා ගිහිලා මාස 3-4ක් ඉඳලා වෙළඳාම් කටයුතු කරගෙන ආපහු ලංකාවට පැමිණෙනවා. මේක තමයි මෙයාගේ සාමාන්‍ය රැකියාව. ওই විදිහට වාසය කරනකොට මේ දවස දැන් මෙයා එක කාලයක් විදේශගත වුණා. ගිහිල්ලා ඉන්නකොට මේ ප්‍රදේශයට ඒතර අර බිරිඳ විතරයි තරුණ බිරිඳ තනියම මාලිගාවේ ඉන්නේ. එහෙම. එතකොට මේ දැන් ඒ ප්‍රදේශයට ඒ වෙනකොට ඒ හිටිය ඇමති කෙනා අමාරු කරලා අලුතින් අමාත්‍යවරේ පත් කරා. එහෙම. මේ අමාත්‍ය පිළිගන්න ඒ කාලෙත් තිබිලා තියෙන විශේෂ දැනුත් වෙනන කවුරු හරි ප්‍රධාන ප්‍රභෝ කෙනෙක් එනකොට ලස්සනට මාර්ග සරසලා හැමෝම ඉස්සරහට ගිහිල්ලා අපුඩි ගන්න පිළිගන්න එකක් තියෙනවනේ. ඔය වගේ ඒ කාලෙත් තිබ්බා මාර්ග සරසලා දැන් අලුත් අමාත්‍යවරයා පිළිගන්නට ලස්සනට උත්සව සංවිධානය කරලා තිබ්බා. එතන මේ වීදියේම තමයි අර සිටුවරයාගේ නිවසත් තිබ්බේ. ඉතින් මේ සිටු දේවියත් අර උඩ උඩ උඩ මේ සඳරු තලේ ඉඳලා පහළ බලාගෙන හිටියා මේ පෙරහැර දිහා. එතකොට අර අමාත්‍යවරයා මේ සිටු දේවිය දකිනකොට අමාත්‍යවරයාට හිතේ ලාමක ආශාවක් ඇති වුණා ඇය තමන්ගේ බිරිඳ කරගන්න තිබ්බත් හොඳයි කියලා. ඊට පස්සේ පණිවිඩයක් ඇවලා බැලුවා ස්වාමියකින් විවාහකද අවිවාහකද කියලා. එතකොට ඒ දැනගත්ත ඇයි විවාහක කෙනෙක්. ඊටසේ ඔයලා බලුවා ඇගේ ස්වාමියා කොහෙද ඉන්නේ කියලා. ඊතර දැනගත්ත ස්වාමියා දැනට විදේශගත වෙලා. ඊට පස්සේ ඇයට දිගින් දිගටම යෝජනා කරන්න ගත්තා තා ඒ කියන්නේ සාමාන්‍ය විවාහ වෙච්ච කාන්තාවකට සුදුසු යෝජනා ගේන්න ගත්තා. ධනෙන් පොළඹව ගන්න හැදුවා, එක ආභරණ දීලා පොළඹව ගන්න හැදුවා, වර්ණනා කරලා පොළඹව ගන්න හැදුවා. ඒ හැම පණිවිඩයක් යවද්දිම ඇය හරි ලස්සනට කියනවා ටිරේෂා ධර්මයේ ස්පර්ශ වෙච්ච ජීවිතයට ලැබෙන රැකවරණය. ඇයි මේ හැම මොහොතකම කියන්නේ ධර්මය. දැන් බලන්න වයසට ගිහපු ආච්චි කෙනෙක් නෙමෙයි. එහෙමයි. එතකොට ඇය තරුණයි. ඇය ගොඩාක් ලස්සනයි. ධනෙ නැති දුප්පත් කෙනෙකුත් නෙමෙයි. හොඳට ධනෙ තියෙන සිටුවරයෙක්ගේ බිරිඳක්. ඇයි කියනවා මම බුදුරජාණන් සරණ ගියපු ශ්‍රාවිකාවක්. මං තෙරුවන් සරණ ගියපු කෙනෙක්. මම සීලය බිඳගන්නේ ඒ නිසා ඔය වගේ යෝජනා මට කරන්න එපා. පළවෙනි පාර ප්‍රතික්ෂේප කරනවා. දෙවෙනි පාර ඇය ආයෙමත් ආයෙමත් ඒ යෝජනාව ගේනකොට ඇය කියනවා මට ස්වාමියෙක් ඉන්නවා. මේ ඒ නිසා මම කෑලි කපලා දැම්මත් ඊට කලින් ඇයි කියනවා මේ ශරීරය කියන්නේ කුණු ශරීරයක්. මේ ලස්සනට පිටින් පෙවුනට මේක අසුචි කලයක් වගේ පිටින් පින්තාරු කරපු මේ දෙසිස් මහ කුණුපියා මේකේ තියෙන්නේ. ওই සිටුවරේ බුදුබණ අහලා නැද්ද කියලා අහනවා. දැන් බලන්න ත්‍රිෂ අසුබේ ගැන කතා කරන්නේ. දැන් මේ අසුබේ ගැන කතා කරන ආචි කෙනෙක් නෙමෙයිනේ. ඒතර ඇයගේ ඒ වගේ අවස්ථාවක ඒ වගේ වචන පිට වෙන්න ඇය කොච්චර සරණ තුල පිහිටලාද? ඇයි කොච්චර ධර්මයේ තුල පිහිටලාද? ඊට පස්සේ ඇයි තුන්වෙනි පාරේ කියන මට ස්වාමියෙක් ඉන්නවා. මාව කෑලි කපලා ගඟේ දැම්මත් මං තවත් තවත් පුරුෂයෙක් දිහා හැක් කරලා බලන්නේ කියනවා. බලන්න එතකොට ඇයිගේ ජීවිතේට පෞරුෂය ආවේ මොකෙන්ද? ධර්මයෙන් නේද? ඇයි ධර්මයේ අතහැරලා හිටියානම්? ඊට පස්සේ මේ ඇමතියා කොච්චර ද්වේෂ කරාද කියන්නේ මේ හොඳ දක්ෂ කට්ටඩියෙක් හොයාගෙන කිව්ව මේ සිටුවරයව මරවන්න. මරවල හරි ඇය මංගාවට ගන්නවා කියලා. ඊට පස්සේ මෙයා කට්ටනිය එකතු කරගෙන ගිහිල්ලා මහරෑ 12ට මිනියකට ආවේශ කරන යක්ෂයෙක්ව. ආවේශ කරලා යවනවා නන්දිය උපාසක මරපන් කියලා කඩුවක් දීලා යවනවා යක්ෂයා. දැන් අර මිනිය යක්ෂා වේශයෙන් කෑ ගහගෙන යනවා. යද්දි මොහොත මැද නන්දිය සිටුවරේ ආපහු පැමිණෙනවා ලංකාවට. ටිරේෂ බලන්නේ ජීවිත ධර්මයේ ස්පර්ශ වෙච්ච දැන් මේ ගියේ වෙලඳාමක රැකියාවක රැකියාවක ගියපු කෙනෙක් ආපහු වෙද්දි මොනවද හිත හිතෙන්නේ මෙච්චර ලාභ ලැබුණා, මෙච්චර පාඩු වුණා. මේ මේ සිටුවරයත් ගියේ වෙලඳාමක ආපහු එනවා මෙත් සිත වඩ වඩෙන්නේ. අර යකාට බෑ ඇතුළට යන්න. මොකද මෛත්‍රී චිත්තය වඩන කෙනාව විනාශ කරන්න ගියොත් භාග්‍යතුනාසේ වදන දෙපැත්ත කැපෙන කඩුවක් අතින් මිටමලවනවා වගේ අමනුෂ්‍ය පීඩාවටපත් වෙනවා කියලා. ඒතර මේ මෙත්සිත පතුරු පතුරු වෙන නිසා නැවට නගින්න බෑ. කිසි බයක් ඇති ගැනීමක් නැහැ. යකා ආපහු හැරිලා ගියා. තුන් පාරක් ආවේශ කළේව තුන්වෙනි පාර යකාට හොඳටම කේන්ති ගියා. සාමාන්‍යයෙන් අපි අහලා දෙන යකුත් එක්ක සෙල්ලම් කරන්න බෑ කියලා. යකාට කේන්ති ගියා. යකා අර දෙන්නම කට්ටනිය ඇමතිවරයා දෙපළු කරලා දාලා මිනිහත් ඇරලා යන්න ගියා. බලන්න ඩිරේෂ ඒ උපාසක රැකුණේ තෙරුවන් සරණේ. ඇයි තෙරුවන් සරණ ගිය නිසා තමයි මෙච්චිත පතුරු පතුරු ආවේ. ඒක යකාගෙන් බේරෙන්න කරපු කන්නේ මේ. ඊළඟ අර වගේ අනිසියෝජනා එනකොට ඒ වගේ ගැලවීම පිණිස නෙමෙයි ඇය ධර්මයේ හැසිරෙන්නේ. ඇය ධර්මයේ හැසිරෙන ජීවිතේට ශාන්තියක් උදා කර ගැනීම අපේක්ෂාවයි. ඒතර ඒ ජීවිත දෙකම රැකුණා. ඒ දෙන්නා මරණයට පත් වෙලා සුගතිය ගිහින් ඉපදුණා. ඒතර බලන්න තිරේෂේ ජීවිතේ ආරවුල්, අරුබුද, දුක්, පීඩා, එකිනෙකාට බැනාඩ ගහගෙන කිසි දෙයක් නැහැ ජීවිතේ. ත්‍රේ ජීවිත සුන්දරව බැබළුනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙච්ච නිසා. ඒ නිසා ටිරේෂ බුදුරජාණන් වහන්සේගේ සරණේ ශ්‍රාවකත්වයේ පිහිටලා ඉන්නා නම් යම් ගිහි උපාසක උපාසිකාවක්, යම් පැවිදි භික්ෂුවක්, යම් පැවිදි මෑණියන් වහන්සේ නමක් ඒ සරණේ පිහිටලා ඉන්න කිසිම කෙනෙකුට කිසිම හානියක් වෙන්නේ නැහැ. හැබැයි කර්මානුරූප දෝෂ තියෙනවා නම් විඳවන්න වෙනවා. ඒව සසරෙන් එන දේවල්. එහෙම නැත්තම් ඒ ජීවිතේට පුදුම ශාන්තියක් මේ ධර්මයෙන් සලසලා දෙනවා. ඒ නිසා ඔබේ ජීවිතයත් යහපත් කරගෙන සුවපත් කරගන්න කියන කාරණා මතක් කරන ගමන් අද දවසට අපි සෝදානම් ධම්සරණී සදහම් පිළිසඳර නිමා කරන්නට අපි විශ්වාස කරන ඔබේ ජීවිතවලටත් ධර්මයේ සොයා යන මාවතට මේ කරුණු බෙහෙවින්ම වැදගත් වෙන්නට ඇති කියලා. ඉතින් අද දවසේදීත් අප කෙරෙහි අනුකම්පාවෙන්ම පින්වත් මෑණියන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරා. ඉතින් පින්වත් මෑණියන් වහන්සේ මේ ගෞතම බුදුසසුන තුළදීම මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් එකසේ අනුමෝදන් වේවා එකසේ හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.